ආත්ම 500ක්ම ඍෂිවරයෙක් හැටියට පැවිදි වෙලා ඉන්නේ. මේ ආත්ම 500 තුල මේ රාගය කියන ධර්මතාවයේ කොයිතරම් උන්වහන්සේ වේලවල තිබ්බද කියන කාරණාව සඳහන් කරනවා. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන කෙනෙකුට රාග සිත් උපදින්න සාමාන්‍ය කෙනෙකුට රාග සිත් උපදිනවා. සප්ත මෛතුනේ ගැන කතා කරනකොට රාග සිතක් ඉපදුනත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් මේ කායික සම්බන්ධතා කවුරුවත් එක්ක ගොඩනග ගන්න නැතුව අද අපි අබ්‍රහ්මචර්යා වේරමණී කියලා සමාදන් වෙන හැටියට ඒ ආරක්ෂා කරන්නේ බ්‍රහ්මචර්යාවේ ප්‍රාථමික ප්‍රාථමික කොටසක්. නමුත් සරියොත් මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා මේ ආත්ම 500ම රාග සිතක් පහළ වෙන්නවත් එහෙම නැත්නම් අන් අය ආශ්‍රය කරන්නේ නැතියා රාග සහිත සිතින් තමන්ගේ ශරීර අවයව තමන්ගේ අතින්වත් ඇල්ලුවේ නැහැ කියලා. රාග සිතින් යුක්තව තමන්ගේ අතින්වත් අල්ලලා නැහැ ආත්ම 500ක්. ආන් ඒකයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන ගණන් කරන්න පුළුවන්. මේ දවසක් දෙකක් වහින වැස්සක නෙමේ තනි කරම මහා කල්පයක් පා යන්නෙම නැතුව වහිනවා. මේකේ වැටිච්ච වෙහි බින්දු ගන්න මෙච්චරයි කියලා කියන තරම් ඒ තරම් ඥාන ශක්තියක් තියෙනවා. චරිත මහරතන වහන්සේට. සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ මිනිහෙකුට හත් දවසක් ආහාර නොගත්තොත් අටවෙනි දවසේ මොනවත් කන්න දුන්නා කියලා ඒ මනුස්සයා ජීවත් කරවන්නම බෑ. මොන පෝෂණීය විටමින් වර්ග ගෙනලා දුන්නත් බෙහෙත් විද්දත් ඒ මනුස්සයා ජීවත් කරන්න බෑ හත් දවසක් කෑවේ නැත්තම් හත් වෙනි දවස ගෙවෙන්න ඉස්සෙල්ලා මොනවා හරි කඳට වැටෙන්නම වැටෙන්නම ඕනේ දෙවියන්ට දෙවියන්ට නම් හැමදාම කන්න ඕනේ හැමදාම කැම වේලක් ඕනේ හැබැයි මේ කැම වේල දැන් අපිට දවස් 7ක් දෙවියන්ට එක කැම වේලක් ඕනේ අපි කොච්චර කාලෙකින්ද අල්ලහැම දිව්‍ය ලෝකයට අපේ අවුරුදු 50යි. අපේ අවුරුදු 50කට එක වේලයි කන්නේ. අපිට මේ දවස් 7කට වේලක් ගැන කතා කරන්නේ. එහෙනම් manuss ලෝකයේ manuss නමින් ඉන්න හැම කෙනෙක්ම දවස් 7ක් ඇතුළත ආහාරයක් ඕනමයි. සමාධ නිරෝධ සමාපත්තියට සමවැදෙන මහරහතන් වහන්සේ හත් වෙනි දවසේ අවදි වෙනවා. අවදි වෙලා උන්වහන්සේ බලනවා පින්ඳ පාතේ වඩින්න. හැබැයි එදාට දෙන පින්ඳ පාතය ඇස් පණ අපිට ආනිසංස ගෙනලා දෙන පින්ඳ පාතයක් ඇයි මේ රහතන් වහන්සේට අද කවුරුවත් දාන වේලක් දුන්නේ නැත්නම් රහතන් වහන්සේ පිරිනුවම් පානවාද? කවුරු හරි ඉස්සරලාම දාන වේල දෙන කෙනා මේ රහතන් වහන්සේ තව අවුරුදු ගණනාවක් ලෝක සත්වයාට හිතසුව පිණිස වඩා හිඳවන්නේ අවස්ථාව උදා කරලා දෙන පුද්ගලයා වෙනවා. ඒ පුද්ගලයාට ලැබෙන ආනිසංසය තමයි එතනම විපාක දෙන්නේ. අදාහාර ලැබුණ නැත්නම් ඒ බිරිණුවම් පාන්නේ ඒ හත් දවසක්ම ආහාර නැතුව හිටියේ. එහෙමනම් රහතන් වහන්සේටවත් හත් දවසෙන් ඔබට ඉන්න බෑ. බුදු පියාණන් වහන්සේට හිටියේ. මේ රහතන් වහන්සේලා අතර හත් දවසකට වඩා ආහාර නැතුව ඉන්න පුළුවන් යම් රහතන් වහන්සේ නමක් ඉන්නවනම් ඒ වෙන කිසිම රහතන් වහන්සේ නමක් නෙවෙයි ඒ සරියුත් මහ රහතන් වහන්සේ විතරමයි ධර්මයේ සඳහන් කරනවා උන්වහන්සේට දවස් 15ක් ආහාර නැතුව අඩ මාසයක් ඉන්න පුළුවන් කියලා. ඒ තරම් විශාල ශක්ති සමුදායක් තියෙන මේ මහාවීරයන් වහන්සේටවත් මේ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් නැහැ. තනියම අවබෝධ කරන්න පුළුවන්කමකුත් නැහැ. ආත්ම 500ක්ම තනියම හිතිලා මහාන වුණේ. ආත්ම 500ක්ම තනියම හිතිලා මහාන වෙච්ච උන්වහන්සේට තනියම හිතලා සෝවාන් වෙන්නවත් බැරුව ගියා. එහෙමනම් අර ගුරුවරු ගාව ඉඳලා සෝවාන් වෙන්න එපා තනියම හිතලා. මේ ගුරුවරු ගාවෙන් සෝවාන් වෙන්න බැරි හින්දානේ මෙතන හොයන ධර්මයේ නෑ හොයන්න පිටවෙමු කියලා පිටත් උනේ. එහෙමනම් තනියම හිතලා නම් සෝවාන් වෙන්නවත් උන්වහන්සේට බැරි වුණා. අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා තමයි ඒ කාරණාව සම්පූර්ණ කරගත්තේ. එහෙමනම් උන්වහන්සේට එහෙමනම් අපිට මේ ධර්මයේ ඇතුලෙන් තනියම හිතලා රින්ගන්න ක්‍රම තියෙයිද? අපිට රින්ගන්න තිය හිතන්නවත් හිතන්නවත් බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධර්ම රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආර්ය මහා සංඝයා පිළිබඳවත් අප්‍රමාණ ගෞරවයෙන් අපි මේ තෙරුවන් පිළිබඳව අපමණ ශ්‍රද්ධාවින්ම යා යුතු යා යුතු ගමනක්. අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා මම ධර්මදරයාය, මම ත්‍රිපිටකදරයාය, මම විනයදරයාය. අන් අය මාතරං ධර්මයේ නොදන්නේය, අන් අය මාතරං විනය ආරක්ෂා නොකරන්නේය. එහෙම හිතලා යම් කෙනෙක් තව පිරිසක් හැල්ලුවට ලක් කරලා බලනවා නම් අනුන් එක කියනව නෙමෙයි තමන්ගේ මනසින් දකිනවා මම ආරක්ෂා කරන තරම් මේගොල්ලෝ විනය රකින්නේ නෑ මන් තරම් මේගොල්ලෝ සිල්වත් නෑ මන් තරම් මේගොල්ලෝ ධර්මදර නෑ මේ අනුන් එක කී කිය කියලානේ තමන්ගේ මනසින්මයි එහෙම හිතන්නේ එහෙම හිතනව නම් එතන මොකද්ද තියෙන්නේ එහෙම හිතනව නම් එතනක් තියෙන්නේ මාන්නයක් යම් කෙනෙකුට එහෙම හිතෙනව නම් කොයි තරම් දහම් දැනුමක් තිබ්බත් එයාටවත් මේ ශාසනය එතනින් හැටනම් පියවරක්වත් යන්න පියවරක්වත් යන්න බෑ. එහෙමනම් සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක ඉස්සරහට යනවා කියන්නේ මොන තරම් නිමිච්ච නිහතමානී පුජ්‍යලයකටද අන්න ඒකයි අතන සඳහන් කළේ මේ උපේක්ෂාව හරියට දරන්න පුළුවන් වුණා නම් rahat වෙන්න පුළුවන් කියලා. උපේක්ෂාව හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලන්න ඕනේ. හැම කෙනෙක්ම උපේක්ෂාවෙන් දකින්න ඕන. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කිසිම කෙනෙකුට තාඩනයක් පීඩනයක් නැතුව මේ උතුම් මාර්ගය හොයාගෙන යන්නමයි ලෝක සත්‍යයට පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා වර්තමානයේ සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේටත් වඩා අපිට වැටහෙනවද තේරෙනවද කියලා කල්පනා කරන වෙලාවල් කල්පනා කරන අය කරුණු ඉදිරිපත් කරන අය භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපිටකයේ පිටින් හරියට හරියට සඳහන් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ වර්තමානයේ වෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් රසක ගිලිලා ගිලිලා පවතින බවයි. මිත්‍යා දෘෂ්ටියෙන් රසක. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටි එහෙම ව්‍යාප්ත වෙලා ගියාට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් පිටිපස්සේ වැටෙන අයත් වැඩි. මිත්‍යා දෘෂ්ටියට ඇදෙන අය ඇදෙන අය බොහොම වැඩි. ඒකමයි පිළිගන්න උත්සාහ කරන්නේ. ඒක තමයි ලෝකයේ හැටි. මේ කාරණාව ඊළඟට පැහැදිලි කරනවා රත්නත්‍රය හඳුනන්නේ නැති නිසාම තමයි මේ කාරණාව මෙහෙම වෙන්නේ. රත්නත්‍රය හඳුනන්නේ නැති නිසාමයි කියලා. එහෙම වෙන්නේ මේ පින්නතේ මිත්‍යා දෘෂ්ටියෙන් ඒ තරම් රජ වෙන්න පටන් ගන්නෙ. කල්යාණ මිත්‍රයෝ නැති නිසා. අපේට මතක දානන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මේ මුළු ත්‍රිපිටකයම නැත්නම් මේ මුළු ශාසනයම කල්යාණ මිත්‍රයෝ මත නේද තියෙන්නේ කියලා. මුළු ශාසනයම කියලා නෙමෙයි හැම ශාසනයෙන් භාගයක්. ස්වාමීනි මේ ශාසනයෙන් භාගයක්ම කල්යාණ මිත්‍රයන් මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරේ දුන්නේ කොහොමද? නෑ අනන්ත. එහෙම කියන්න එපා කවදාවත්. මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත. එහෙනම් කල්යාණ මිත්‍රයෝ මුණ නොගැහෙන නිසා තමයි මේ මිත්‍යා දෘෂ්ටීන් මේ විදිහට රජ වෙන්න පටන් ගන්න. එහෙම වපුරගෙන යන අය සමහර වෙලාවට මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න තරම් ඥාන ශක්තියෙන් තියෙන අය. නමුත් හරි මාර්ගයේ පෙන්වන්න කෙනෙක් කෙනෙක් නෑ. පෙන්වත් මානය නිසා ඒක පිළිගන්න කැමති නෑ. ඒ නිසා අතරමං වෙලා එමනම් ශාසනයේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ රතන තුන හරියට හඳුනාගත්තේ නැති ඕනෑම පුද්ගලයෙක් මේ සංසාරේ පුදුම විදිහට පැටලෙනවා කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. පින්නතන මෙන්න මේ කාරණාව තමයි ඉද කියලා මෙතන පැහැදිලි කරන්නේ. ඔය වචනේ පැහැදිලි කරන්නයි මේ ටික සඳහන් කෙරෙන්නේ. ඉද ඉද බික්කවේ කියලානේ අපි පටන් ගන්නේ. මෙන්න මේ ඉද කියලා කියන්නේ මේ කාරණාව. මේ රත්නත්‍රයේ මනාව තේරුම් අරගෙන අවබෝධ කර ගැනීම කියන කාරණාව තමයි මේ ඉද කියන වචනයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එමනම් ඒ කාරණාව පැහැදිලි කරන්නයි ඒ කාරණාවේ මේ ඉද කියන වචනේ තියෙන බැරෑරුම්කමයි. අපිට නම් බැලු බැලමටම මේ අකුරු දෙකක් මේ ඉද කියලා තියෙන්නේ. නමුත් ඒක කොයිතරම් බැරෑරුම්ද මේ ඉද කියන වචනේ අර්ථය? ඒක අට කතාවේ පැහැදිලි කරලා තියෙන ආකාරයේ ඉබරෑරුම් බව. ඉද බික්කවේ බික්කු අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යගාර ගතෝවා. එහෙනම් අපි මුලින්ම සඳහන් කළා මේ වේදනානුපස්සනාව වඩන ක්‍රමයට එන්න පළවෙනි කාරණාව මොකද්ද? ශුන්‍යාගාර අරඤ්‍යගතෝවා කියපු කාරණාව. එහෙනම් ඒ කාරණාව පැහැදිලි කරන්න ආපු අපි තමයි මේ ඉද කියන වචනේ ගාව නතර වුණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ පළවෙනි කාරණාව අරඤ්‍යගතෝවා. එතකොට ඉද භික්ඛවේ භික්ඛු යම් භික්ෂුවක්. එතන භික්ෂුවක් කියලා සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේට විතරක් නෙමෙයි කියලා අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතන භික්ෂුවත් භික්ෂුණියත් උපාසක උපාසිකා සියලු දෙනාම ඉන්නවා. භික්ෂුව ප්‍රධාන නිසා භික්ෂුව පිළිබඳ විතරක් සඳහන් වෙලා තියෙනවා. ඉද භික්ඛවි කියලා. එහෙනම් මේ ශාසනයේ භික්ෂුව අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මුල්ම සේනාසනය තෝරගන්න ඕනේ කාරණාව. එතකොට මුල්ම සේනාසනය මොකද්ද? සුදුසු සුදුසු ආරණ්‍යයක් තෝරගන්නවා. බොහෝ සෙයින් සඳහන් වෙනවා සීතල කාලෙට සුදුසුයි ආරණ්‍ය. සීතල කාලෙට සීතලෙන් ආරක්ෂා වෙන්න ඕනේ දැඩි සීතලක් දෙන වෙලාවක භාවනාව මුදුන්පත් කරන්න බැරුව යන නිසා. සීතල කාලයට ආරණ්‍ය ආරණ්‍ය සුදුසුයි. ඊළඟට පැහැදිලි කරනවා රස්නේ කාලෙට රුක්ක මූලය සුදුසුයි. හොඳට වටපිටාව ආවරණය වෙලා නැති නිසා සුලං හමන නිසා රුක්ක මූලයේ සුදුසුයි ඊටාම රශ්මි කාලවලට වහින කාලවලට ශූන්‍යාගාරය සුදුසුයි. එතන ශූන්‍යාගාරයක් කියලා කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරම්. සීත කාලෙට අරණ්‍ය සුදුසුයි, උෂ්ණ කාලෙට රුක්ක මූලයේ සුදුසුයි, වැස්ස කාලෙට ශූන්‍යාගාරයේ සුදුසුයි. ආදී වශයෙන් එක දිගටම නිකන් නිවන් දකින්න උත්සාහ දරන භික්ෂුවට මේ සේනාසන තුනම සේවනය කරන්න සිද්ධ වෙනවා කියලා පැහැදිලි කරනවා. එකම දිගට නිර්වාණය උදෙසාම කැප වෙලා ඉන්න භික්ෂුවට මේ සේනාසන තුනම සුදුසුයි. ඒ කියන්නේ නිර්වාණය වෙනුවෙන් කැප වෙලා ඉන්නේ නමුත් මේ ඍතුන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා උන්වහන්සේ ඍතුවේ ඍතුවේ හැටියට සීතද උෂ්ණද වර්ෂාවද ඒ වෙලාවල් ප්‍රයෝජන ගන්න උන්වහන්සේට මේ ස්ථාන තුනම සුදුසුයි. තම ශරීර ස්වභාවය අනුවත් සුදුසු ආරණ්‍යද රුක මූලයේද ශූන්‍යාගාරයේද කියලා තමන් විසින් තේරුම් ගන්න වෙනවා තෝරගන්න වෙනවා. ඒ ශරීර ස්වභාවයට අනුව. සමහර කෙනෙකුගේ ශරීරය සීතල ප්‍රදේශයේ තුල ශූන්‍යාගාරයකවත් රුක මූලයකවත් ආරණ්‍යකවත් පවත්වන්න බෑ. හැම වෙලාවෙම සෙම් ගතිය වැඩි. කොතන හිටියත් පරිසරයේ නිරාවරණය වෙලා හිටියේ නැතත් සීතල වැඩි නිසා සෙම් ගතියම වැඩි. එහෙමනම් ඒ ප්‍රදේශයම අතහරින්න අතහරින්න සිද්ධ වෙනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ තමන්ගේ ශාරීරියේ ස්වභාවයට අනුව මට ගැළපෙන්නේ කොතනද කියන කාරණාව තීරණය කරගෙන තෝරගන්න තමන්ට අයිතියක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පල්ලංකං ආභුජිත්වා නිසීදති පල්ලංකං ආභුජිත්වා මොකද මේ නිසීදති පල්ලංකං ආභුජිත්වා කියලා කියන්නේ බාඩි වෙලා ඉන්නවා පළඟක් බැඳගෙන කොහොමද නිසීදති කියලා කියන්නේ හිඳ ගනී එතකොට මේ නිසීදති හිඳ ගනී මේ ඉරියව්වල ඇවිදිනවා, දුවනවා, නටනවා, ඉන්නවා කියන කාරණාව හිතේ විසිරුණු බව වැඩි වැඩි කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට අපි ඉරියව් පිළිබඳව මේ පැහැදිලිමක් පැහැදිලි කිරීමක් කරන්නේ දුවනවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා කියන මේ කාරණා තුල හිතේ මොකද්ද වැඩි කරන්නේ හැම වෙලාවෙම මේ කාරණාවෙන් හිතේ විසිරුණු බව වැඩි කරනවා. නිදා ගැනීම කියන කාරණාවෙන් කම්මැලිකම වැඩි කරනවා, කුසීත බව, තීන මිද්දේ වැඩි කරනවා. මේ දෙකම දෙකටම නොයා මධ්‍යම වූ හොඳම ඉරියව්ව භාවනාවට තෝරගන්න තියෙන මධ්‍යම වූ හොඳම ඉරියව්ව ඉඳගෙන ඉන්න එක. විසිරෙන්නෙත් නැහැ කුසීත බවක් එන්නෙත් නැහැ. වාඩි වෙලා ඉන්න එක ඊටාම සුදුසුයි. හොඳ වීර්යව ඉඳගෙන සිටීමයි කියලා සඳහන් කරනවා. එතකොට කෙනෙකුට බැරි වෙයිද සක්මණෙන් නිවන හොයාගන්න? පුළුවන්. මෙතන සක්මන් කිරීම පිළිබඳව සඳහන් කරලා නැහැ. අපි සඳහන් කිරි දුවනවා, හිටගෙන ඉන්නවා මේ කියන කාරණාවයි. සක්මන් කරනවා කියන කීවේ එහෙනම් සක්මණෙන් නිවන හොයාගෙන යන්න ඒරියවෙන් පුළුවන්. කවුද සක්මණෙන් නිවන හොයාගෙන ගියපු අය? අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මණෙන්ම නිවන හොයාගත්ත හොයාගත්ත අය. ඉඳගෙන ඉඳීම ඊටාම සුදුසුයි. නමුත් පුද්ගලයාගේ ස්වභාවයට අනුව ඒ ඒ ක්‍රමවේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ හතර ඉරියව්ව යොදා ගන්න යොදා ගන්න පුළුවන් හතර ඉරියව්ව. ඒ වෙන්නේ. ඊළඟට නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන කාරණාවයි අපි මේ සඳහන් කළේ. වැඩියෙන්ම උද්දච්චයක් එහෙම නැත්නම් විසිරුණු බවක් ඉඳගෙන ඉන්න කාරණාවේ නෑ. උද්දච්චය ඉඳගෙන ඉන්න කාරණාවේදී නෑ. කම්මැලිකමකුත් ඉඳගෙන ඉන්න කාරණාවේ නැහැ. ඒ කාරණාව පැහැදිලි කරනවා. නිසීදති කියන කාරණාව. එතකොට නිෂේධටි කියන කාරණාවෙන් පැහැදිලි කරන්නේ හොඳම ඉරියව්ව. හොඳම ඉරියව්ව තමයි වාඩි වෙලා ඉන්න එක. උද්දච්චය කියන ධර්මතාවය සහ කම්මැලිකම කියන එක තීනමිද්දේ කියන එක නැහැ. පල්ලංකම් ආභුජිත්වා කියන කාරණාව පැහැදිලි කරනවා මේ ආනාපාන සතියේට කෙසේ කොන්ද කෙලින් තබා ගැනීම වටිනවද ආනාපාන සතිය වඩන වෙලාවට කොන්ද කොහොමද කෙලින් තියාගන්නේ? පල්ලංකම් ආභුජිත්වා. උජුං කායං පනිදාය. උජුං කායං පනිදාය. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා එන කාරණාව. උජුං කායං පනිදාය. එයි මේ උජුං කායං පනිදාය කියලා කියන්නේ. හොඳ බොහොම ඍජුව තියෙන්න ඕනේ. ආනාපාන සතිය වැඩෙන්න හොඳ බොහොම බොහොම ඍජුව තියෙන්න මේ ඍජු කියලා කියන වචනය කොහොමද ඍජුව තියන්නේ? ඒක බිත්තියකට හේතු කරලා ඍජු කරන්න ඍජු කරන්න බෑ. මේ කොන්ද ඍජුව තියන්නේ කියලා කියන්නේ අපි හිටගෙන ඉන්නකොට අපේ කොඳු වැට පෙළිය පිහිටලා තියෙන ක්‍රමයක් තියෙනවා. හැඩයක් අනුවනේ පිහිටලා තියෙන්නේ. මේ ඍජුව ඉන්නවා කියන්නේ ඒ හැඩේ වෙනස් කරනවා කියන එක නෙමෙයි. ඒ හැඩේ වෙනස් කරනවා තමයි. හොඳ ඒ තියෙන විදිහටම තියෙනවා. නමුත් අපි විසින් බෙල්ලෙන් සහ මැදින් වෙනම නමන්න නැතුව ඊටම ඍජුව කොන්ද තියාගෙන ඉන්නවා. බිත්තියකට හේතු කරන්න ගියොත් කොන්ද අර අංශක 90 මට්ටමට කෙලින් වෙන්න හේතු වෙනවා සමහර ලාවට. එහෙම වුණොත් මේක හරියන්නේ නෑ. පියවි තමන්ගේ ශරීරයේ ඍජුව තබාගෙන වාඩි වාඩි කරනවා කියන එක තමයි මේ උජුම් කායන් කියන කාරණාවෙන් පැහැදිලි කරලා තියෙන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති සිහිය පෙරට කරගන්නවා භාවනාවට සූදානම් වෙන කෙනා සිහිය සිහිය පෙරට කරගන්නවා ඔහු සිහියෙන්ම ආස්වාස කරයි සිහියෙන්ම පාස්වාස කරයි කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති සිහියෙන් ආස්වාස කරනවා සිහියම ප්‍රාශ්වාස කරනවා. මේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය ගැන විනය ක්‍රමයකුත් තියෙනවා සූත්‍ර ක්‍රමයකුත් තියෙනවා. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියන විනය ක්‍රමයක වෙනම තියෙනවා සූත්‍ර ක්‍රමයක වෙනම තියෙනවා. හැබැයි අපි කාරණා දෙකම සාකච්ඡා කරමු. නමුත් සතිපට්ඨාන සූත්‍ර දේශනාව පැහැදිලි කරලා තියෙන්නේ විනය ක්‍රමයට නෙමෙයි සූත්‍ර ක්‍රමයටයි. එහෙනම් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ සූත්‍ර ක්‍රමය. නමුත් විනය ක්‍රමය මොකක්ද කියලා අපි දැනගමු. මෙන්න විනය ක්‍රමයේදී මේක සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට. මේ ලෝකෙට ඉස්සරලාම උපදින දරුවෙක්. එයා එතන ඉඳලා පවතින්න මේ සමාජයෙන් ආස්වාද ප්‍රාස්වාස කරන්න ඕනේ. එතකොට අපි දන්න හැටියට මේ ඉපදිච්ච දරුවා ඉස්සරලාම පෙනහැල්ලේ තියෙන වාතය පිට කරනවද නැත්නම් පෙනහැල්ල වාතයෙන් පුරවනවද මේ කාරණා දෙකෙන් මොකක් සිද්ධ වෙනවද විනය ක්‍රමයට සඳහන් කරන්නේ ඉස්සල්ලාම පෙනහැල්ලේ තියෙන වාතය මුදා හරිනවා කියලා. ඒ විනය ක්‍රමය. පෙනහැල්ලේ තියෙන වාතය මුදා හරිනවා ඊට පස්සේ නැවත ගන්නවා. හැබැයි ඒ මුදා හරිනවා කියන කාරණාවට විනය ක්‍රමයේ සඳහන් කරන්නේ ආස්වාස කරනවා කියලයි. දැන් අපි නම් මුදා හරිනවා කියන කාරණාවට කියන ප්‍රාස්වාස කරනවා. නමුත් විනය ක්‍රමයේ සඳහන් කරන්නේ ආස්වාස කරනවා. ඉපදිච්ච කෙනා ඉස්සල්ලාම කරන්නේ පෙනහැල්ලේ තියෙන වාතය පිට කරලා නැවත අලුත් වාතය ඇදලා ගන්නවා. මේක විනය ක්‍රමය. සූත්‍ර ක්‍රමයේ මේක උගන්වන්නේ කොහොමද? ඉස්සල්ලාම එයා බාහිරින් වාතය ආස්වාස කරනවා. ඒක සූත්‍ර ක්‍රමයයි. නමුත් මේ දෙකම ත්‍රිපිටකයයි අර විනය ක්‍රමයේ සඳහන් කරන තැනක් තියෙන්නේ ප්‍රාශ්වාස කරනවා කියලා නෙමෙයි ආශ්වාස කරනවා කියලා. එවනම් සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන්නේ සූත්‍ර ක්‍රමයට අනුවයි ඒන සතිපට්ඨාන දේශනාව සඳහන් කරන්නේ අපි හැමෝටම ප්‍රචලිත ප්‍රචලිත ක්‍රමයමයි. ඊළඟට සඳහන් කරන විනය ක්‍රමයේදී මේක කියන්නේ ආස්වාසය කියලායි. මේ පෙනහැල්ලේ වාතය පිට කරන එක ආස්වාසය කියලාම තමයි වෙන ක්‍රමෙදි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරලා තියෙන හැම සූත්‍රයකම වැඩියෙන් පැහැදිලි කරලා තියෙන සූත්‍ර සූත්‍ර ක්‍රමයයි. මේ විනය ක්‍රමය පැහැදිලි කරන සූත්‍ර කීපයකුත් තියෙනවා. නමුත් බොහෝ සූත්‍ර පැහැදිලි කරලා තියෙන්නේ සූත්‍ර ක්‍රමයටම තමයි. මේ දෙකම බුදුදහමේ පවතින ක්‍රමයක්මයි. මේ දෙකම බුදුදහමෙමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සූත්‍ර සූත්‍ර ක්‍රමයේම නිරන්තරයෙන් පැහැදිලි කරලා තියෙන බව සඳහන් කරනවා. පින්නතේ මේ කාරණා විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරන්න ලියවිච්ච සුවිශේෂී සම්ණයක් තියෙනවා. ඒ කියන්නේ සම්ණය කියලා කියන්නේ තේරුම. විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තේරුම් කරපු දැන. ඒ සන්නේට කියන්නේ පැරකුම්බා සන්නේ කියලා. පරිහරණය කරනවා නම් පැරකුම්බා සන්නේ විසුද්ධි මාර්ගයට ලියාපු හොඳම තේරුම සහිත පොත. එහෙනම් විසුද්ධි මාර්ගයේත් පැරකුම්බා සන්නේත් ඒ පැහැදිලි කරලා තියෙනවා මේ දෙකම බුදුදහමයි මේ දෙකටම කියන්නේ ආස්වාසයමයි. නමුත් විනය ක්‍රමයේ අපි කියන ප්‍රාස්වාසය විනය ක්‍රමයේ සඳහන් කරලා තියෙන ආස්වාසය කියලා. එහෙනම් මේ දෙකම බුදුධම්මයි කියන එක විසුද්ධි මාර්ගයේ බුදු ගෝස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේදී සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රාස්වාස කරයි කියන ක්‍රමය ප්‍රධාන වශයෙන් මේ ක්‍රමය තුල පියවර හතරක් තියෙනවා. සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියන මේ ක්‍රමය තුල ප්‍රධාන වශයෙන් පියවරවල් හතරක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම පිළිබඳව මහා ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ ආදී තැන්වලත් මේ පියවරවල් ගණන පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් ආනාපාන සති සූත්‍රයේ සහ ගිරිමානන්ද සූත්‍රයේ කියන මේ සූත්‍රවල ක්‍රම පිහි පැහැදිලි කරලා තියෙනවා ක්‍රම 16ක්. ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව. ඒකේ මූලික කාරණා කීපයක් අපි අද සාකච්ඡා කරමු මේ ක්‍රම 16න්. එතකොට වුන් අපිට දැන් ආයෙත් පැහැදිලි වෙනවා මේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරගන්න නම් තව සූත්‍ර බොහෝ තියෙනවා කියලා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ ඊළඟට එතෙන්ට එතෙන්ට එකතු වෙනවා. මේ පැහැදිලි කරලා තියෙන පළවෙනි ක්‍රමය පළවෙනි පියවර පැහැදිලි කරනවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති පළවෙනිම ක්‍රමය දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. එහෙම කියන්නේ පළමු ක්‍රමයේ දීගං වා පස්සසන්තු දීගං පස්සසාමීති පජානාති. ඒ කියන්නේ දෙවෙනි ක්‍රමය නෙමෙයි. ඒකත් පළවෙනි ක්‍රමයම තමයි. දීර්ඝව ආස්වාස කරනවා කියලා ඒක දැනගන්නවා. දීර්ඝව ආස්වාස කරන බව දැනගන්නවා. දීගං වා පස්සසන්තෝ කියලා කියහම දීර්ඝව ප්‍රාශ්වාස කරන බවත් දැනගන්නවා. දීර්ඝව ආශ්වාස කරන බවත් දැනගන්නවා. දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ යයි කියන කාරණාවත් දැනගන්නවා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. කෙටිව ආශ්වාස කරන බව දැනගන්නවා. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති කෙටිව ප්‍රාශ්වාස කිරීමේදී කෙටිව ප්‍රාශ්වාස කරන්නේ යයි දැනගන්නවා. දීර්ඝ වාශ්වාස කිරීමේදී දීර්ඝ වාශ්වාස කරනවා කියලා දැනගන්නවා. කෙටියෙන් ප්‍රාශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා කියලා දැනගන්නවා. තුන්වෙනි ක්‍රමයේදී පැහැදිලි කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සියලු කය ආස්වාස කරමි දැනගනිමින් හික්මෙනවා සියලු කය ආස්වාස කරමි දැනගනිමින් හික්මෙනවා කියන එක තමයි සබ්බ කාය පටිසංවේදී සියලු කය අස්සසිස්සාමිති සික්කති සබ්බ කාය පටිසංවේදී අස්සසිස්සාමිති සික්කති සියලු කය ආස්වාස කරනවායි කියලා දැනගනිමින් ආස්වාස කරනවා ඒක තමයි තුන්වෙනි ක්‍රමය හතරවෙනි පියවර හතරවෙනි පියවරේදී පැහැදිලි කරනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කාය සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන බව දැනගන්නවා නැත්නම් කාය සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරමි හික්මෙනවා පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති සියලු කය සංසිඳුවමින් ප්‍රාශ්වාස කරමි හික්මෙනවා. ඒක තමයි හතරවෙනි ක්‍රමය. නමුත් ක්‍රම 16ක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ ක්‍රම හතර මෙතන මූලිකව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ සඳහන් කරනවා පින්නතනේ සාකච්ඡා කළ යුතු උදාහරණ මේ කාරණාවේදී උදාහරණයක් හැටියට සමුදය වය වශයෙන් මේක සිහි කිරීමක් තියෙනවා කියලා සමුදය සහ වය වශයෙන් සිහි කිරීමක් විතර තියෙනවා. මේ කියන පියවර හතරට අමතරව තව පියවර 12ක් අනික් සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. මේ ප්‍රධාන ක්‍රම හතර සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරනවා. ඊට අමතරව තව ක්‍රම 12ක් වෙන සූත්‍රවල පැහැදිලි කරනවා. ඒ ටික එකතු වෙච්චාම තමයි ක්‍රම 16 කැටියට සාකච්ඡා කරන්න තියෙන්නේ. ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන තැන්වල මේ කාරණාව ක්‍රම 16ම අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. තාමත් මේ සූත්‍ර දේශනාවට සාකච්ඡාවට අවශ්‍ය කරුණුම පැහැදිලි කරමින් එන නිසා මේ 16ම අපිට එක තැනක සාකච්ඡාවට භාජනය කරන්න භාජනය කරන්න වෙනවා. සේයතාපි භික්කවේ ධක්කෝ භමකාරෝවා භමකාරන්තෝ වාසීවා සේයතාපි භික්කවේ ධක්කෝ භමකාරෝවා භමකාරන්තෝ වාසීවා යම්සේ භික්ෂූනි දක්ෂ බීරළු වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් දීර්ඝවාදී මේ වඩුවෙක් බීරලු ලියවන කෙනෙක් මේ උදාහරණයක් පැහැදිලි කරන්නේ. මේ යමක් ලීයක් ලියවන්න යනකොට නැත්නම් යතු දීර්ඝව යතු ගන්නවා. නැත්නම් දීර්ඝ ලියවිල්ලකට දීර්ඝවයක ඒ පටලින දාලා එහාට මෙහාට දීර්ඝව තල්ලු කරනවා. මේ කාරණාව. ඔහුගේ අතවැසියෙකු දීර්ඝවාදීද? දීගං වා අංජන්තෝ දීගං අංචාමීති පජානාති. දීගං වාංචන්තු දීගං අංචාමීති පජානාති. වීරණුවේ කැටයම දීර්ඝව තියන්න ඕන තැන්වලදී දීර්ඝව තියනවා. කැටයම දීර්ඝව තියන්න ඕන වෙලාවට දීර්ඝව තියනවා. රස්සං වා අංචන්තු රස්සං අංචාමීති පජානාති. කෙටියෙන් කැටයම තියන්න ඕන තැන්වල කෙටියෙන් තියෙනවා. දීර්ඝව තියන්න ඕන තැන්වල දීර්ඝව තියෙනවා. කෙටියෙන් තියන්න ඕන තැන්වල කෙටියෙන් තියෙනවා. මේ කැටයම් ලියවන්නකොට ඊටාම සිහියෙන් මේ කැටයම ලියුවේ නැත්තම් ඒ සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු තම උපකරණය ඊටාම සිහියෙන් තමයි පරිහරණය කරන්නේ. සමහර වෙලාවට මේ කැටයම තියන්න Tamanට තියෙන එක ලීයයි අය ලී නෑ. මේ ලීයෙන් මේ කැටේම තියන්න ඕනේ. එතකොට මොන තරම් සිහි කල්පනාවක් තියෙන්න ඕනේද තමන්ගාව සිහිය තිබුණේ නැත්නම් කැටීමේ හැඩය වෙනස් වෙන්නත් පුළුවන්. ලීය වෙනම කැපිලායින් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අයලි අයලි නෑ. ඊටාම සිහියෙන් තමයි මේ කැටේම තියන්න ඕනේ. කැටයන් කරන කෙනා. අන්න ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඔහු ඊටාම සිහියෙන් එය පරිහරණය කරනවා වගේ මෙන්න මේ භික්ෂුව ඊටා දීර්ඝව ආස්වාස කරන විට දීර්ඝව ආස්වාස කරනවා කියලා ඊටාම සිහියෙන් ඊටාම සිහියෙන් ඒ තුල ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ හුස්ම රැල්ලත් එක්කම ඉන්නවා එතන. ඒ පිටට කොහාටවත් යන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අරයා ඊටාම සිහියෙන් කැටේම ලියුවොත් බොහොම අලංකාර කැටේමක් නිර්මාණය කරනවා. හැබැයි සිහි නැතුව ගියපු ගමන් කැටීම විනාශ වෙනවා. එහෙනම් භික්ෂුන් වහන්සේ දීර්ඝව ආස්වාස කරනවා කියලා ඊටාම සිහියෙන් මේක කරගෙන ගියොත් ප්‍රතිඵල නියතයි. සිහි නැති වෙන්නේ නැති වෙන්න ප්‍රතිඵල ප්‍රතිඵල ඇතයි. ඒ කාරණාව එතන පැහැදිලි කරන්නේ. ඊටාම සිහියෙන් ආස්වාස කරන බව දැනගන්නවා. දීර්ඝ ප්‍රාශ්වාසයේදී ඊටාම දීර්ඝව ප්‍රාශ්වාස කරන බවත් මනාව මනාව දැනගන්නවා. කෙටි ආස්වාසයත් කෙටි ප්‍රාස්වාසයත් එසේම කරන විට මනාව දැනගන්නවා. දීර්ඝ ආස්වාසයත් දීර්ඝ ප්‍රාස්වාසයත් දැනගන්නවා. කෙටි ආස්වාසයත් කෙටි ප්‍රාස්වාසයත් ඒ විදිහට දැනගන්නවා. සියලු ආස්වාස ප්‍රාස්වාස කය දැනගනිමින්ම ආස්වාස කරමි කියලා හික්මෙනවා. කය දැනගනිමින්ම ආස්වාස කරමි කියලා හික්මෙනවා. ඒ කියන්නේ මුළු කය පිළිබඳවම අවබෝධයක් ඇති කරගෙන ආස්වාස කරනවා ඒ විදිහටම ප්‍රාස්වාස කරනවා මේ කියන බාහිර අරමුණු කිසිම දෙයකට හිත නොයවා මනාව හිත පිහිටවාගෙනම කළ යුතු කාර්යයන් බව මෙතන සඳහන් කරනවා ඒ කියන්නේ බාහිර ශබ්ද ඇතොත් ඒ ශබ්ද වලට අවධානයක් යොමු කරන්නේ නැතුව වෙන වෙන වැඩ මතක් කරන්නෙත් නැතුව වේදනා දැනීමකුත් නැතුව බාහිර ශබ්ද බාහිර වඩ වැඩ බාහිර වේදනා ඒ මොකක්වත් ගැන කල්පනා කරන්නේ නැතුව ආස්වාසය ප්‍රාස්වාසය එක දිගටම විනාඩි ගණනක් හෝ දැනෙනවා නම් යම් පුද්ගලයෙකුට මේක හරි සිවුම් අවස්ථාවක් ආස්වාසයේ ප්‍රාස්වාසයේ පමණක් විනාඩි ගණනක් හරියේ එක්කෙනෙකුට දැනෙනවා කියලා කියන්නේ වෙන බාහිර කිසිම දෙයක් අරමුණකට එන්නේ නැහැ. මේක ඊටාම සිවුම් අවස්ථාවක්. අන්න එතකොට කියනවා සබ්බ කාය පටිසංවේදී ආසසිස්සාමීති සික්කදී සියලු කය දැනගත්ත කියලා කියන්නේ ඒකයි. වෙන බාහිර කිසිම දෙයක් එන්නේ එන්නේ නැහැ. ඉන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ එකම විතරයි. එතකොට වේදනාවක් එන්නෙත් නැහැ කියලා අපි සඳහන් කරුණේ බාහිර සද්ද එන්නෙත් නැහැ. වේදනාවක් එන්නෙත් නැහැ කියලා කියහම ධනිස් වලින් වේදනාවක් එන්නෙත් නැහැ කොන්දෙන් වේදනාවක් එන්නෙත් නැහැ. වේදනාවක් එනවා ඇති. නමුත් මට ඒක අරමුණු වෙන්නේ අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් දැන් සියලු කය සියලු කය දැනගත්තා. ඒ කයෙන් වෙන වේදනාවක් ගැන මෙනෙහි කරන්නේ මම කොතනද ඉන්නේ? ආස්වාසයයි ප්‍රාස්වාසයයි ගාව විතරයි. අන්න ඒකටයි කියන්නේ සබ්බකාය පරිසංවේදී අස සිස්සාමීති සේකති කියලා. සබ්බකාය පටිසංවේදී කියන කාරණාවයි එතනේ පැහැදිලි කරන්නේ. එහෙම දැනිලා ඊටාම සියුම් ආකාරයට සංසිඳිලා යනවා දැනෙනවා නම් දැන් මුළු කයම දැනගැනීමෙන් ආස්වාස කෙරුවා. ඊළඟට ඒ විදිහටම බාහිර කිසිම දෙයක් හිතට එන්නේ නැතුව ආස්වාස කරනවා. ඒ කාරණාවට සඳහන් කරනවා පස්සම් භයං කාය සංකාරං කියලා. මුළු කයම දැනගනිමින් ප්‍රාශ්වාස කරනවා. මේ කොටසේ හික්මෙනවා කාය සංස්කාරය සංසිඳීමත් ඒ සංසිඳීමෙන්ම ආස්වාස කරන්නේ මී කියලා හික්මෙනවා. දැන් කය හික්මවල තියෙන්නේ කය හික්මවීමෙන්මයි ආස්වාස කරන්නේ. කය හික්මවීමෙන්මයි ප්‍රාශ්වාස කරන්නේ. එහෙමනම් දැන් දැන් අපේ කයේ ආස්වාසයේ කිසි හික්මවීමකුත් නැහැ. ප්‍රාස්වාසයේ කිසි හික්මීමකුත් නැහැ. එහෙමනම් සබ්බ කාය පරිසංවේදී තබා දවසේ පැය 24ම ගත වෙලා ගියත් මම හුස්ම ගත්තද කියලා කවදාවත් අපි කල්පනා කරන්නේ කල්පනා කරන්නේ නැහැ. මේ කය පවතින්නේ මෙන්න මේ හුලං රැල්ල එකයි. එහෙනම් මම මේ පැය 24ම ජීවත් වුණා. කෑම නැති වෙච්ච බව මතකයි. විපාසාව වෙනකොට මතකයි. අනිත් ශාරීරික වේදනාවල් ඔක්කොම මතකයි. බහිශ්‍රාවී අවශ්‍යතා සියල්ල මතකයි. මේ සියලුම දේවල් සිදු වෙන්නේ මේ උගලන් රැල්ල හින්දානේ. එහෙමනම් මේ පැය 24 මං හුස්ම ගන්නවා කියලා මට මතක් වෙච්ච එක වෙලාවක්. එහෙම වෙලාවක් සමහරලාට අපිට ඇත්තෙම ඇත්තෙම නෑ. නමුත් මෙතන සඳහන් කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් මුළු කයම හික්මවලා මං ආශ්වාස කරනවා කියලා දැනගන්නවා මුළු කයම හික්මවලා මං ප්‍රාශ්වාස කරනවා කියලා දැනගන්නවා ජමෙකුට මේ කාරණාව යම් ප්‍රමාණයක් හරි කරන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයට දැනෙන පුදුම පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා මේ භාවනා ක්‍රමයත් එක්ක ඊළඟට මේ කාරණාවේදී මූලික පියවර හතරක් ධානා මට්ටමට එන්න ඕන කියලා මූලික පියවර හතරකින් ධ්‍යාන මට්ටමකට එන්න ඕන කියලා අට කතාවේ සඳහන් වෙනවා. මූලික පියවර හතරේදී ධ්‍යාන මට්ටමට එන්න ඕනේ. මොකද මූලික පියවර හතර අපි මුලින් සාකච්ඡා කරපු පියවර හතර. මේ පියවර හතරේදී මේ පුද්ගලයා ධ්‍යාන මට්ටමට එන්න ඕනේ. එහෙමනම් කරුණු 16ක් පැහැදිලි කරනවා කියලා අපි සඳහන් කළා වෙනත් වෙනත් සූත්‍ර එක්ක මේ ප්‍රධාන කාරණා හතර මුලින්ම සිහිපත් කරලා තියෙනවා එහෙනම් අනිත් කාරණා 16න් ඒ 12ට යන්න කලින් මේ හතරෙදී මේ විදිහට කය හික්මෝලා මේ කාරණාව කෙරුවොත් ධානා මට්ටමකට එනවාමයි කියලා අට කතාවේ පැහැදිලි කරනවා. එහෙනම් මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් එක්ක අපේ නිවන රැඳිලා තියෙනවා කියලා අපිට තේරෙනවා. සතර පායෙන් නිදහස් වීම මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි තුල තියෙනවා කියලා මනාවම මනාවම පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ගත වෙන පැය 24න් එක තප්පරයක්වත් යොදන්නේ ආස්වාස ප්‍රාස්වාස ගැන හිතන්නේ. ඒ කියන්නේ අපි නිවන පිළිබඳව හිතුවෙම හිතුවෙම නෑ කියන කාරණාව මේ සාකච්ඡා කරපු ක්‍රම හතර තුල ධ්‍යාන මට්ටමට එන්න පුළුවන් කියලායි මෙතන පැහැදිලි කරන්නේ. දැන් ඒ ක්‍රම හතර අපිට ආපහු මතකයි දී දීගං වාස සන්තෝ දීගං අසසාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති දීර්ඝව ආශ්වාස කරන බව දන්නවා. දීර්ඝව ප්‍රාශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ආශ්වාස කරන බව දන්නවා. කෙටියෙන් ප්‍රාශ්වාස කරන බව දන්නවා. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සියලු කය ආශ්වාස කරමි කියලා දැනගන්නවා. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සියලු කය ප්‍රාශ්වාස කරමි කියන කාරණාවත් දැනගන්නවා. හතරවෙනි කාරණාව පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති. කාය සංස්කාරය සංසිඳීවීමෙන්ම ආස්වාස කරනවා කියලා දැනගන්නවා. පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති. කාය සංකාර සංසිඳවමින්ම ප්‍රාස්වාස කරනවා කියලා දැනගන්නවා. මෙන්න මේ කාරණා හතර. මනාව දැනගෙන දීර්ඝ ආස්වාසයක්ද දීර්ඝ ප්‍රාස්වාසයක්ද කෙටි ආස්වාසයක්ද කෙටි ප්‍රාස්වාසයක්ද කාය සංසිඳවීමම මේ කරනවද මේ කාරණා හතර මනාව සිහිපත් කරමින් මේ භාවනා ක්‍රමයේ පුරුදු පුහුණු කරන පුද්ගලයාට මේ ක්‍රම හතර තුලින් ධ්‍යාන මට්ටමට එන්න පුළුවන් බව තමයි මේ අට කතා විස්තරයේදී අපිට පැහැදිලි කරලා තියෙන්නේ. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සතිය වඩන ක්‍රමය කොහොමද ඒක වඩන්නේ පටන් ගන්න ඕනේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. මෙසේ තමා තුළ තියෙන තමාගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහිය යොදවමින්ම වාසය කරනවා. තමන්ගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව තියෙන මේ සිහිය ඒ පිළිබඳව යොදවමින්ම වාසය කරනවා. ආස්වාසයයි ප්‍රාස්වාසයයි පිළිබඳව. ඉති අජ්ජත්තං වා කායේ කායන් පස්සේ විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙරති. බාහිරයේ අන්‍ය පුද්ගලයන්ගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය යොදවමින් වාසය කරනවා. බාහිරයේ අන්‍ය පුජ්‍යලයන්ගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහිය යොදවමින් යොදවමින් වාසය කරනවා. කුමක් නිසාද? මහා සතිපට්ඨාන සූත්‍රයේදී ධානයට පැමිණිලා තමයි එතන ඉඳලා ඉදිරියට යන්න සාකච්ඡා කරන්නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේ කොහොමද සාකච්ඡාව පටන් ගන්නේ? සූත්‍ර දේශනාවේ. ධානවලට පැමිණිච්ච පුද්ගලයෙක්. ඒ කියන්නේ මුල් කාරණා හතර සම්පූර්ණ කරපු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා එතන ඉඳලා නිවන් මාර්ගය හොයාගන්නේ කොහොමද? එතකොට දැන් මෙයා ධානවලට ඇවිල්ලා ඉන්නේ. ධානවලට ආවා කියලා කියන්නේ නිවන් දැක්ක කියන එක නෙවෙයි. ධානවලට ආවා කියලා කියන්නේ සමහරලාට කෙනෙක් හොඳටම රැවටෙන්න සහ පැටලෙන්න තියෙන තියෙන තැන. ධානයකට આવොත් එයා හිතන්න පුළුවන් මම ඔක්කොම හරි කියලා. හැබැයි තව නිර්වාණය කියන ධර්මතාවය අහලකටවත් කිට්ටු වෙලා කිට්ටු වෙලා නැහැ. එහෙමනම් අර මුලින් සඳහන් කරපු ක්‍රම හතරෙන් පුළුවන් ධානා මට්ටමට එන්න. ආන්ගේ ධානා මට්ටමට ආපු මුජ්‍යලයා නිර්වාණය කරා අරගෙන යන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට දියුණු වෙච්ච පුද්ගලයෙක් මෙතන ඉන්නේ දැන්. උපාධියක් ගන්න ඕනේ. උපාධිය දෙන්නේ උසස් පෙළ ලියලා සමත් වෙච්ච කෙනාටයි. උසස් පෙළ ලියලා සමත් වෙච්ච කෙනාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. එතන කාරණා ටික ප්‍රගුණ කරගෙන ගියහම එයාට උපාධිය හම්බ වෙනවා. එහෙමනම් ධ්‍යාන මට්ටම ප්‍රගුණ කරපු පුද්ගලයාට නිර්වාණය කරා ගමන් කරන මාර්ගය තමයි සතිපට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙමනම් අපිට එකපාරම මේ සතිපට්ඨාන ක්‍රමයටම බැහැ ගන්න බැහැගන්න බෑ. ඒකට මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා යන්න. ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා ඉදිරියට යන්න තියෙන්නේ ඒත් එක කියලා. ධානයට පැමිණිලා තමයි එතන ඉඳලා ඉදිරියට යන්න මේ සතිපට්ඨාන සූත්‍රයේදී මඟ පෙන්වන්නේ. අපිට අභිධර්ම පිටකයේදී ඉගෙන ගන්න ලැබෙන මාර්ගඵලලාභී එතන සහැල්ලි කරන පින්තුනි මාර්ගඵලලාභින් පිළිබඳව සිත් තියෙද්දී ලෝකෝත්තර සිත් 8ක් පිළිබඳව අභිධර්ම පිටකයේ ඒක පැහැදිලි කරන්නේ ලෝකෝත්තර සිත් 8ක් දැන් මෙතන සතිපට්ඨාන සූත්‍රයේ ධානලාභීන්ට ඉදිරියට යන මඟ කියනවා ඒ වගේම ධානයට එන මඟත් එන මඟත් කියනවා නමුත් එතන ඉස්සරහට අරගෙන යන්නේ එහෙනම් මොනවද මේ ලෝකෝත්තර සිත්තට අභිධර්මයේ පැහැදිලි කරන්නේ? සෝවාන් මාර්ග සිත. ඒ කියන්නේ සෝවාන් කියන තැනට එන මාර්ගය සෝවාන් මාර්ගයට එන සිත. ඒක වෙනයි. ඒ කියන්නේ සෝවාන් වෙන්න එනම ගම මග නෙමෙයි තියෙන්නේ. ඊළඟට සෝවාන් ඵලසිත. දැන් සෝවාන් භාවයට ඇවිල්ලා ඉන්න කෙනාට තියෙන සිතයි එමින් ඉන්න කෙනාට තියෙන සිතයි. සෝවාන් මාර්ග සිතයි, සෝවාන් ඵල සිතයි. සෝවාන් භාවයට ආපු කෙනා එතන නතර වෙන්නේ නැහැ. ඊළඟට එයා සකදාගාමී භාවය හොයාගෙන යන්න ඕනේ. එහෙනම් දැන් තියෙන්නේ සකදාගාමී මාර්ගසිතයි පහළ වෙන්නේ. එතකොට සකදාගාමී මාර්ගසිත සකදාගාමී ඵලසිත එහෙනම් හැම කෙනෙක්ම සෝවාන් මාර්ගයට ඇවිල්ලා නතර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ. සෝවාන් වුණා දැන් ඔබ සතර පායෙන් නිදහස්. දැන් බය වෙන්න ඕනේ නැහැ කියලා එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා දේශනා කරලා නැහැ. සෝවාන් මාර්ගයට ආපු කෙනා වහවහ සකදාගාමි මාර්ගයට වෑයම් කරන්න ඕනේ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක යක්ෂයෙක් කීපයි. මතකද? යක්ෂයෙක් කියලා කියන ඔය අපි කතා කරන යක්ෂයෙක් නෙමෙයි. බොහොම බල තියෙන මාර්ගඵල ලබාපු අය ඒගොල්ලෝ. ඒ කවුද? එහෙමයි හුඟක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට එන්න මේ කාරණාව කියනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි බිම්බිසාර රජු. දැන් කොහෙද බිම්බිසාර රජු ඉන්නේ? යක්ෂ සේනාධිපති කැටියට ඉපදිලා ඉන්නේ. එතකොට කවුරු යටතේද ඉන්නේ? වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා යටතේ. යක්ෂයන්ට අධිපති සතර වරන් දෙවියන්ගේ. වෛශ්‍රවණ දිව්‍ය රාජය කියලා කියන්නේත් සෝවාන් වෙච්ච කෙනෙක්. සතර වරන් දෙවියන්ගෙන් මේ උත්මය හතර දෙනාම මහා පුදුම බල තියෙන අය. හතර දෙනාම සෝවාන් වෙලා ඉන්නේ. එක්කෙනෙක් යටතේ කොච්චර සේනාවක් ඉන්නවද? එක්කෙනෙක් යටතේ පාලනය වෙන සේනාව කෝටි ලක්ෂයක් කියලා සඳහන් කරන්නේ. මෙනෙහි කරලා බලන්න කෝටි ලක්ෂයක් කෝටි ලක්ෂයක් කියලා කියහම කෝටි ලක්ෂයක පිරිසක් Taman යටතේ පාලනය වෙන මේ කෝටි ලක්ෂයක රජෙක් මාර්ගඵලලාභී රජෙක් පල්ලහැම දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ නමුත් දැනුම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කවදාවත්ම නොකියපු බණක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද එහෙම බණක් කියපු එක්කෙනෙක් තමයි මේ වෛශ්‍රවණ දිවි රාජයා. ඊතන බුදුරජාණන් වහන්සේ ළඟ සූත්‍රයක් දේශනා කරන්න පුළුවන් නම් කොහොම කෙනෙක් වෙන්න එපාද? මොකද්ද භාග්‍යතුන් වහන්සේ ළඟ දේශනා කරපු සූත්‍රය? දේශනා කිරි ආට ආටනාටි. වෛශ්‍රවණ දිවි රාජයාගේ දේශනාවක් නේ. භාග්‍යතුන් වහන්සේ විජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න වෙලාවේ මධ්‍යම රාත්‍රියේ ප්‍රදේශයෙන්ම බබළුවාගෙන එනවා ළඟට. ඇවිල්ලා සත් බුදුරජාණන් වහන්සේලාට වඳිනවා. අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කර කර වඳිනවා. සප්ත බුදුරුන්ටත් වැඳලා අපේ බුදුරජාණන් වහන්සේටත් ප්‍රදක්ෂිනා කර කර වැඳලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා මෙන්න මේ ආටානාටිය කියන සූත්‍රය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. මේක සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අනුමත කරන දේශනාවක්. එhmenan මේ සක්වලේ සතරවරන් දෙවියන්ගෙන් මේ දිව්‍ය රාජ්‍යය තමයි අපේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ දේශනාව කරන්නේ. ආටානාටි සූත්‍රයේ බණවර දෙකයි. බණවර දෙකක් උනේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සූත්‍රය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සූත්‍රය අනුමත කළා. පහවදා උදේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ඊයේ රාත්‍රියේ මෙන්න මේ විදිහේ මේ ප්‍රතාපත් දිව්‍ය පුත්‍රයා මා ළඟට ඇවිල්ලා මෙහෙම සූත්‍රයක් දේශනා කළා කියලා ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ඉගැන්වුවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක කොටසයි වෛශ්‍රවණ දිව්‍ය රාජයා දේශනා කරපු එක කොටසයි. ඒ කියන්නේ සූත්‍රයේ කොටස් දෙකක් නෑ. මේ එකම සූත්‍රයේ තියෙන දිව්‍ය භාෂිතයයි බුද්ධ භාෂිතයයි. කොටස් දෙකයි. හැබැයි මේ ත්‍රිපිටකයේ තියෙන මහ භයානක භයානක නෙමෙයි. ඊට ගරුගාම්භීර සූත්‍රය. අද නම් පිරිත් කියන තැන්වල ආටානාදී සූත්‍රයත් කියනවා. අවසාන වෙනකොට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ ආටානාදී සූත්‍රයේ පිරිත් කියනකොට කියන්න කියලා. පිරිත් පොතේ තමයි තියෙන්නේ. එහෙනම් බිරින් පොතේ තියෙනවා නම් කියන්න තමයි කියන්න තමයි තියෙන්නේ. ඊවට කමක් නැහැ. මෙහෙම සඳහන් කරනවා. කවුරු ගැනද මේක කියන්නේ? යක්ෂයෝ ගැන. සාමාන්‍ය යක්ෂයෝ ගැනද? අති ගැඹීර සහ භයානක යක්ෂයෝ. ආලෝක යක්ෂයා සිහි ගන්න ගත්තාම හොඳයි. ඒ වාගේ යක්ෂයෝ ගැනයි මේ කියන්නේ. ආලෝක යක්ෂයා ගැන අහලා ඇති. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආලෝකයක් ශාගේ විමානයට ආව කියනකොට මනෝශීල පර්වතයේ එක පයක් තියලා අනික් පාදයේ තියෙන යුගන්ධර පර්වතයේ මේ කඳු දෙකට කකුල් දෙක ඈත් කරලා තියෙන මෙයාට කොහොම හැකියාවක් තියෙන්නේ ඇත්ද? කොයිතරම් ලොකු ඇද්ද? සඳහන් කරනවා දකුණු පාය යුගන්ධර පර්වතයේ තියෙනකොට පර්වතයේ පතුරු ගැලවි ගැලවි වැටෙනවා කියලා. ඒ තරම් බරයි. ඒ යක්ෂයෝ දැනට කවුරු යටතේද ඉන්නේ? ඉන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ. එතකොට එහෙනම් මේ දිව්‍ය පුත්‍රයා කොහොම ශක්තිමත් වෙද්ද මෙහි අය පාලනය කරන්නේ? මෙන්න මේ වාගේ ප්‍රතාපවත් යක්ෂයෝ ගැනයි මේ සඳහන් කරලා තියෙන්නේ. කෙනෙක් හරියටම සීලයක පිළිහිටලා හැබැයි මේ සූත්‍රයේ එක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වැරද්දන්න බෑ. වැරද්දුවොත් ඒ භාෂිතේ වෙනස් වෙනවනේ. හරියටම සීලයක පිළිහිටලා හරියටම මේක සත්‍යයන කෙරුවොත් මේගොල්ලෝ එනවා. ආවොත් ගෙන්නගත්ත විදිහටම ආපහු යවන්න ඕනේ. එහෙනම් ගෙන්නගත්ත විදිහටම ආපහු යවන්න පුළුවන් වෙයිද? අන්න ඒක දේශනා කරන්න එපා කියලා තියෙනවා. දේශනා කරනවා නම් හත් දවසක් පිරිත් කියලා හත්වෙනි දවසේ ආටනාටිය දේශනා කරන්න කියලායි තියෙන්නේ. එක රැයකින් ඉවර කරන පිළික ආතනදී දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දේශනා කරලා නැහැ. එතකොට ඒ යටතේ ඉන්න බිම්බිසාර රජු ජනවසබ කියන නමින් තමයි ඉපදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා පස්සේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කරනවා. මේ යක්ෂය කියලා කිව්වට මේ අපි අර හිතාගෙන ඉන්න භයානක දත් එළියට ආපු රෝම වැවිච්ච එහෙම නැහැ මේගොල්ලෝ දිලිසෙනවා. දෙවිවරු වගේ දෙවිවරුම තමයි දිලිසෙනවා. නමුත් යක්ෂ ගෝත්‍ර යක්ෂයන්ට අධිපති තැන ඉන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජනවසබ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මම ජනවසබ තුන්වෙනි වතාවේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මම බිම්බිසාර කියලා. එතනදී බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. ස්වාමීනි මම දැන් සකදාගාමි වීම සඳහා වීර්ය ආරම්භ කරලයි තියෙන්නේ. මම සෝවාන් වෙලයි හිටියේ. මම දැන් සකදාගාමි වීම සඳහා වීර්ය ආරම්භ කරලයි තියෙන්නේ. එහෙමනම් සෝවාන් වෙච්ච පුජ්‍යලයා සකදාගාමි කියන තැනට යනකොට ඒ යන මාර්ගය සකදාගාමි මාර්ගසිත ඵලය උදා කරගත්තට පස්සේ සකදාගාමි ඵලසිත. සකදාගාමි වෙච්ච කෙනා අනාගාමී කියන තැනට යනවා. අනාගාමී මාර්ග මාර්ගසිත ඊළඟට අනාගාමී ඵලසිත. අනාගාමී ඵලයට පුජ්‍යලයා අරිහත් මාර්ගයේ ගමන් කරමින් අරිහත් ඵලය ඵලය සම්පූර්ණ කරගන්නවා. එහෙමනම් මේ තමයි ලෝකෝත්තර සිත් 8 සෝවාන් මාර්ගයයි සෝවන් ඵලයයි. සකදාගාමි මාර්ගයයි සකදාගාමි ඵලයයි. අනාගාමි මාර්ගයයි අනාගාමි ඵලයයි. අරිහත් මාර්ගයයි අරිහත් ඵලයයි. මාර්ගසිත අට හැටියට මේක අභිධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ ලෝකෝත්තර සිත් හතරකුත් ඵලසිත හතරකුත් මෙතන තියෙනවා. ලෝකෝත්තර සිත් හතරයි ලෝකෝත්තර ඵල හතරයි. ඒ කාරණා එකතු වෙච්චාම ලෝකෝත්තර සිත් 8යි. කියලා සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අද ධර්ම දේශනාවක් මෙතනින් මෙතනින් නිමා කරමු. සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ හෝරා තුනකට ආසන්න කාලයේ මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා මහත්ඵල මහානිසංසදායක කුසල් රසක් අත්පත් කරගන්න යෙදුණා. සියලු දෙනාම මේ කුසල් අත්පත් කරගත්තේ මේ සතිපට්ඨාන ධර්මයේ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීම නිසා ඔබට කුසල් රැස් කරගන්න සද්ධර්ම ශ්‍රවණය කිරීමේ මාර්ගය උදා කරලා දෙන්න අපේ දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි මැතිණිය බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්මදේශනා මාලාවක් හැටියට මේ සංවිධානය කළා භාග්‍යතුන් වහන්සේගේ මේ ගාම්භීර වූ දේශනාව මනාව ලෝකයට දානය කරන්න අවශ්‍යයි කියන ප්‍රමාණ ශ්‍රද්ධාවයි. ඒ නිසා මේ විශාල පිරිසක් ධර්මයට කැමති අය ධර්මකාමී අය. සංසාරයේ අවශ්‍යතා සම්පූර්ණ කරපු අය. වගේ මේ ගැඹුරු දේශනාව සමහරවිට නොතේරෙන කරුණු බොහොමයි. නමුත් කම්මැලිකමක් ඇති වෙන්නේ නැතුව, ද්වේෂසිතක් ඇති වෙන්නේ නැතුව කෙසේ හෝ මේ ප්‍රගුණ කර ගැනීම මේ සංසාර විමුක්තියට හේතුවයි කියන ශ්‍රද්ධාවෙන් මේ සියලු දෙනා රැස් වෙන්නේ ඒ රැස් වෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න පින් රැස් කරගන්න අවස්ථාව උදා කෙරුවා වගේම ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට සද්ධර්මයට කැමති සසරින් එතර වෙන්න කැමති සියලුම දෙනාට මහත් වූ පිහිටක් සලස්වන්නයි මේ දේශනාව මේ විදිහට සිදු කරවමින් පවතින්නේ. ඒ අතර මේ අය තවත් අප්‍රමාණ කුසල් සිද්ධ කරගන්නවා. ධර්ම දානමේ කුසල් මේ රැස් වෙන අයට ආහාර පාන ආදී සංග්‍රහ කරමින් කුසල් බොහෝ පින්කම් රැසක් සංසාරේ එකතු කර ගන්නවා සසර මඟ කෙටවල් කරන්න. එහෙනම් මේ ශ්‍රද්ධාවන්තයින්ගේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවන්තයින්ට ප්‍රඥාව දියුණු කරගැනීමේ ඉදිරියට ගමන් කිරීමේ මාර්ගයයි මේ කියලා දෙන්නේ. එනම් ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාව දියුණු කරලා සසරින් එතර යන්න මඟ පැහැදිලි කරලා දෙන්න මේ උතුම් සතිපට්ඨාන ධර්මයේ දේශනා කරන මේ පුණ්‍යවන්ත යුවලගේ දෙමව්පියන්ට දූ දරුවන්ට මේ දෙපළටත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහාම මේ පුණ්‍ය සම්භාර ධර්මයන් පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම මේ කුසලත්පත් වේවා. ඔබේ නමින් නිදහස් ප්‍රාප්තියටපත් වන සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මෙම ජයසේකර ආරාම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි රජවත්තේ වප්ප අනුනායක ස්වාමින් වහන්සේටත් මේ පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වේවා මේ සඳහා උදව් උපකාර කරන සියලුම දෙනාට සඳහම් කළ නොකළ හැම කෙනෙකුටම මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාටම සංසාර විමුක්තිය සඳහා මේ කුසල් ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඔබට සද්ධර්ම ශ්‍රවණය කරන්ට දහම් දේශනා කරන්න මම හදලා වැඩලා පෝෂණය කරපු මගේ මෑණියන් පියාණන් ඇතුළු ගුරු දෙමව්පිය ආදී සියලු දෙනාටමත් නිවැරදිවම ධර්මයේ දේශනා කරන්න නිවැරදි දහම් කරුණු වලින් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරු පියාණන්ටත් දීපලාල් විජේරත්න මෙතුමාටත් මෙතිනියටත් සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලුම දෙනාටමත් අනෙක් කල්යාණ මිත්‍රයන්ටත් නායක ස්වාමින් වහන්සේටත් මාරස් කරගත් ධර්ම දානමය කුසලය සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අනුමෝදන් කරවමින් අද දවසේ මගෙත් සමග හැමදාම මේ ස්ථානයට පැමිණෙන අපේ සහෝදර නදීර බණ්ඩාර මහත්මයාගේ 26 වෙනි ජන්මදිනය එතුමාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරමින් අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්ම